සිරුවන් සරණයි හැම දිනාටම හැම දිනාමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදීත් අපි පිළිගන්නවා සතියේ අඟහරුවාදා දිනයන්නේ පවත්න සජීවී ධර්ම සාකච්ඡාවට අද 2019 වර්ෂයේ අගෝස්තු මාසයේ 6 වෙනිදා අඟහරුවාදා දිනය අද දවසේදීත් සුපුරුදු පරිදි ශ්‍රී ලංකාව සිට මෙම දවසම මණ්ඩපයට වැඩම කරනවා පූජ්‍යපාද හලව්වේ අනුදස්සී ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අපිට පසුගිය කාලේ පුරාවටම මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනාවන් එකින් කගෙනමින් විග්‍රහ කරමින් අපිට අපිට මතුව ඇති සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් සිටිනවා.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 කල්‍යාණ මිත්‍රයන් පිරිසක් හා එකට සම්බන්ධ වී බුදුරයන් වහන්සේ පෙන්වා වදාළ උතුම් ධර්මයේ ඒ පිළිවෙලට ඒ ධර්මයේ තියෙන ආකාරයට අපට ඉගෙන ගන්න ලැබීම පිළිබඳව. ඉතින් ඒ නිසා අද අපි බුදුරජාණන් වහන්සේ වදාළේ උතුම් ධර්මයේ තමයි සාකච්ඡා කරන්නට දෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය විවිධාකාර විදිහට පැහැදිලි කරලා පෙන්නනවා. ලෝකෝත්තර මාර්ගයේ ලෝකෙන් ඈතර වන විග්‍රහය බුදු කෙනෙකුට පමණක් විශේෂ වන විදිහට බුදුරන් වහන්සේ ඉස්මතු කරලා පෙන්නනවා. ඒ වගේම බුදුරන් වහන්සේ මේ ලෝකයේ තුලදී අධ්‍යක්ිය හැකි ලෝකයේ ගුණධර්ම පුරන වැඩපිළිවෙලක් ඒ වගේම ලෝකයේ යම්කිසි විග්‍රහයක් එයත් පෙන්වා දෙලා තියෙනවා මේ ලෝකයේ ගුණවත් බවත් සමග. ඉතින් මෙන්න මේ විදිහට ගැඹුරු අර්ථ සහ සරල අර්ථ සහිත පෙන්නන විග්‍රහ බුදුරන් වහන්සේ පෙන්වා දෙලා තියෙනවා. අපි ඒ ඒ දේශනා ඒ ඒ ආකාරයට අධ්‍යයනය කිරීම තුළින් ඒ දේශනාව තුළින් බුදුරන් වහන්සේ කුළු ගන්නපු අර්ථය අපට පැහැදිලි කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ විදිහටයි අපි ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනැත්තේ වෙන වෙන දේවල් අපි ඒ තුළින් ගත යුතු නැහැ. බුදුරන් වහන්සේ සුසුස සූත්‍රයේදී පැහැදිලි කරලා පෙන්නනවා අත්තං ගන්හාති අනත්තං රිංචති මේ ධර්මය අහනකොට තිබිය යුතු ලක්ෂණයක් තමයි අර්ථය ගැනීමත් අනර්ථය අතහැරීමත්. ඒතොර බුදුවරුන්ගේ ධර්මයේ තුල පින්වතුනි කිසිසේත් අනර්ථයක් නැහැ. බුදුවරු අනර්ථයක් එක්ක දේශනා කළා නැහැ. නමුත් බුදුරන් වහන්සේ පෙන්නනවා ධර්මයක් අහනකොට ධර්මයක් ඉගෙන ගන්නකොට අර්ථය ගන්න අනර්ථය අතහරින්න කියලා. එහෙනම් එතනදී මේ ඇහෙනකොට ඇහෙන දේ තුලදී අපේ ජීවිතයට ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ අපේ ජීවිතයේ ගන්න ක්‍රමය කියන්නේ අත්තම් ගන්නාති Tamanට ගන්න එකක් නේ කියන්නේ ඇහෙන දේ ගැන අර්ථකථන ගැනීමක් නෙමෙයි කියන්නේ. තමන් ගන්න දේ පිළිබඳව. ඒ තමන් ගන්න දේ තුළ අර්ථය සහ අනර්ථය කියලා දෙයක් සිදු වෙන්නේ කොහොමද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ යමක්ද කුළු ගැන්වුවේ ඒ දේ ගන්නේ නැතුව අපි අපට තේරෙන විදිහේ විග්‍රහයක් අරගෙන අපි හිතනවා හරි ධර්මයේ තේරුණා කියලා. නමුත් ඒ ගත්තේ ඒ අර්ථය නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්නපු අර්ථය නෙමෙයි අපට තේරිච්ච කෝණයකින්. ඒ කාරණාව අර්ථය නෙමෙයි අනර්ථය. ඒකට පුංචි උදාහරණයක් මම මේ දවස්වල දේශනා කරා. ඔබට ඒ කාරණාව අහන්න ලැබෙන්න ඇති. පුංචි දරුවෙකුට සුදු ජාතික පුංචි දරුවෙකුට පාත්‍රයක් දකින්න ලැබෙනකොට ඒ සුදු ජාතික පුංචි දරුවට හම්බ වෙන්නේ පාත්‍රයක් නෙවෙයි. එයාට හම්බ වෙන්නේ මුට්ටියක් වළඳක්. ඉතින් ඒ දරුවා ඒ වළඳ උයාගෙන ඊට අදාළව යට කණ්ඩත් පුළුවන්. එතකොට ඒකේ ප්‍රයෝජනෙකුත් ලැබෙනවා ප්‍රතිඵලයකුත් ලැබෙනවා අවශ්‍ය කෘත්‍යයත් තුනා තමන් ගත්ත කෝණයෙන් යුක්තව මේ කාරණාව එක්ක. නමුත් පින්වතුනි මේ නිස්පාදනයේ උනි වළඳක් නෙමෙයි පාත්‍රයක්. පාත්‍රයක් නිෂ්පාදනය වුණාට ඒ පුංචි දරුවට ගෝචර වුණේ වලදක් හැටියට. වලදක් හැටියට ගෝචර වීමෙන් එහි ප්‍රතිඵලත් ඔහු භුක්ති විඳා. නමුත් එහි අර්ථය සිදු වුණේ නැහැ. නිෂ්පාදනය වීමේ කෘත්‍යය සිදු වුණේ නැහැ. දැන් අපි මේ පැත්තෙන් ඉඳලා බලනකොට අපි පාත්‍රය කියන්නේ මොකද්ද? ගරු භාණ්ඩයක් උණියරේච තියෙන උතුම් වස්තුවක් කියලා දකින නිසා අපට පේනවා මේ පුංචි දරුවා හිම උයාගෙන කනකොට මහා අනර්ථයක් සිදු වෙන්නේ කියලා. වැරදි වැඩක් සිදු වෙන්නේ කියලා. අන්න ඒ වගේ තමයි පින්වතුනි බුදුරණවහන්සේ යම් ධර්මයක් ඉස්මතු කළා. ඒ ධර්මයේ අර්ථය ගන්නතු අපට තේරෙන වෙන දෙයක් ගත්තොත් ඒක අනර්ථයක්. ඒ ධර්මයේ අර්ථය නෙමෙයි ලැබුණේ. එහෙනම් අපි ධර්මයේ ඉගෙන ගන්නකොට අපි දක්ෂ වෙන්නට ඕනේ අර්ථය ගන්න. ඉතින් ඒ නිසා මේ මජ්ක්‍ධිම නිකාය ඉවරණේ අපි සාකච්ඡා කරමින් සිටින්නේ. අපට අද තියෙන්නේ අනුමාන සූත්‍රය. අපි මේ සූත්‍ර විග්‍රහය තියෙන ආකාරයට පැහැදිලි කරගන්න උත්සාහ කරමු. අනුමාන සූත්‍රය කියන්නේ ගලපා කල්පනා කරලා මේ තේරුම් ගරම් බලන විග්‍රහයක් තමයි මේ අනුමාන සූත්‍රය පැහැදිලි කරලා තියෙන්නේ. ඒවම් මේසිතං ඒකන් සමයන් ආයස්මා මොග්ගල්ලානෝ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ඒ කාලේ මේ සුන්සමාරගිරි කියන නුවර ඒ වෙහෙස කලාවනේ මිගදායේ බගු රටේ වැඩ වාසය කළා. ඉතින් මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ මහණෙනි කියන්නේ භික්ෂුන් වහන්සේලාට අමතලා ආයුෂ්මතුන් වහන්සේයි කියලා මුතුහාම භික්ෂුන් වහන්සේ පිළිතුරු දුන්නාට පස්සේ මෙන්න මේ අවස්ථාවේ මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ භික්ෂූන්ට මෙහිම දේශනා කරනවා. ප්‍රිය ආයුෂ්මතුනි යම් භික්ෂුවක් නැත්නම් යම් කිසි භික්ෂුවක් මෙන්න මේ විදිහට භික්ෂූන්ගෙන් ඉල්ලා සිටින්න පුළුවන්. මෙන්න මේ විදිහට ඉල්ලා සිටින්න පුළුවන් ඒ තමයි ඔහු පවරනවා වදන්තු මං ආයස්මන්තෝ වචනීයෝති ආයස්මන්තේ හිසෝච මට අවවාද කරන්න කියලා ඉල්ලා සිටින්න පුළුවන්. මට අවවාද කරන්න කියලා ඉල්ලා සිටින්න පුළුවන්. නමුත් එහෙම අවවාද කරන්න කියලා ඉල්ලා සිටියට සෝච හෝති දුබ්බචෝ දව සච්ච කරණීයෝ ධම්මේ සමන්නාගතෝ අක්කමෝ අපදක්ඛින ගාහි අනුසාසಂತಿ ඒ භික්ෂුවට එහෙම ඉල්ලීමක් කරාට ඒ භික්ෂුව හරිම අකීකරුයි. අකීකරු ඇති දේවල්මයි තියෙන්නේ. අකීකරුයි අකීකරු දේවල් වලින්මයි ඒ කරන ක්‍රියාවලින්ම තියෙන්නේ. ඒ වගේ ඉවසීමක් නැහැ. ඉවසීමකුත් නැහැ. ඒ වගේම කියන අනුශාසනාව පිළිගන්නේ නැහැ. පැදකුණු කරලා පිළිගන්නේ නැහැ. අනේ අවස්ථාවේ අතකෝන සබ්‍රහ්මචාරින නචේවත්තබ්බම අන්න ඒ සබ්‍රහ්මචාරයන් වහන්සේලාට ඔහුට අවවාද කරන්නට හිතෙන්නේ නැහැ. ඔහු ගැන විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. මේ මේ භික්ෂුන් වහන්සේලාට එතකොට එහෙනම් ඊතර පැහැදිලි කරලා පෙන්නනවා තව කෙනෙකුගෙන් අවවාද අනුශාසනා ඉල්ලුවට ඔහු තුල නැත්තම් කීකරුකම කීකරුකමට අදාළ කටයුතු නැත්තම් කියන්නේ අකීකරු වෙන අකීකරුකමින් යුක්ත කටයුතු වලින් නම් තියෙන්නේ ඉවසීමක් නැත්තම් ඔන්න අද තියෙන ගොඩාක් ප්‍රශ්න ඉවසීම නැහැ ධර්මය අහනකොට අනේ ඉක්මනට මේක කරගන්න ඕනේ මේ මෙහෙමයි කියලා අපට කලබලයි අපි විවිධාකාර දේවල් හොයනවා හැබැයි ඇත්ත හොයන්නේ ඉවසීමක් තියෙන්නට ඕනේ හැම පැත්තෙම ඉවසීමක් තියෙන්නට ඕනේ ඒ වගේම තමයි ඉවසීමක් නැත්නම් අනුශාසනාව සතුටින් පිළිගන්නේ නැත්නම් ප්‍රදක්ෂිනා කරලා පිළිගන්නේ නැත්නම් අන්නේ කෙනාට අවවාද කරන්නේ නැහැ. මොගලන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා කතමේ චාවුසෝ දෝව චස්ස කරණා ධම්මා මේ ප්‍රිය ආශ්මතුන් වහන්සේ ඇවැත්නි මේ අකීකරු ක්‍රම ඇති කරන කරුණු කිහිපයක් තියෙනවා. ඔන්න අකීකරු ක්‍රම ඇතිවන කරුණු මොගලන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. එතම ඉදාවුසෝ බික්කු පාපිච්චෝ හෝති පාපකානං ඉච්ඡානං වසංගතෝ දැන් එතකොට මේ අනුශාසනා කරන්නේ නැත්තේ කාටද? කොයි භික්ෂුවන්ටද මේ අකීකරුවයට? උන් අකීකරුවයිගේ ලක්ෂණ, අකීකරුවන කරුණ, කරුණ පැහැදිලි කරනවා. අකීකරුව කරුණක් තමයි මොකද්ද? පාපී ඉච්ඡාව. ඒ කියන්නේ පාපී දුස් පවිතු කැමැත්ත. ඒ පවිතු කැමැත්තෙන් යුක්ත ගති පැවතුම. මෙන්න මේවා තමයි ඒ ඒ ගතියෙන් යුක්ත කෙනාට කියනවා අකීකරුයි කියලා. අකීකරු ඇති කරන කාරණාවක් තමයි අකීකරු වලින් යුක්ත වන කාරණාවක් තමයි අකීකරුව ඇති කරන දෙයක් තමයි අන්නේ පාපී ඉච්ඡාව කියන එක. ලාභ සත්කාර වලට ඉච්ඡා තියෙන්න පුළුවන් විවිධාකාර විවිධාකාර පාපී ඉච්ඡා තියෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි දෙවැනි එක පැහැදිලි කරන පුණජ පරං ආවසෝ බික්කු මේ එවත්නි භික්ෂුව අත් අත්තුක්කංශකෝ හෝති පරංච අන්න තමාව හුවා දක්වනවා. ඒ අනිත් අකීකරු වලට හේතු වන අනික් කාරණාව තමයි තමන්ව හුවා දක්වනවා. තමන්ව ඉස්මතු වෙනවා අනින් අය හෙලා දකිනවා. මෙන්න මේ කාරණාවත් අකීකරු බව ඇති කරන කාරණාව. තුන්වෙනි එක තමයි පුණජ පරං ආවසෝබික කෝදනෝ හෝති. තුන්වෙනි කාරණාව කෝදයෙන් යුක්තයි. කෝදහපි බුහුතෝ. ඒ වික්ෂුව ක්‍රෝධ කරනවා නම් ක්‍රෝධයට යටත් යට වෙලා නම් ඉන්නේ. ක්‍රෝධයෙන් යුක්තව නම් වාසය කරන්නේ අන්නේ භික්ෂුවත් අකීකරු බව ඇති කරන දෙයක් එයත් අකී එයත් අකීකරු ධර්මයක් තමයි එතකොට අන්නේ වගේ යුක්ත අයට අවවාද කරන්න හිතෙන්නේ නැහැ ඒක අකීකරු වලින්ම යුක්තයි ඊළං කාරණාව පැහැදිලි කරන පුණජපරං ආවෝසෝ බිකු කෝධනෝ හෝති කෝධ හේතු උපානාහයි අන්න ඊළං කාරණාව තමයි ක්‍රෝධයෙන් යුක්තයි ක්‍රෝධය ඇති කරන දේෙන් යුක්තයි ඒ වගේම බද්ධ වෛරයෙන් යුක්තයි මෙන්න මේ කාරණාවලනොත් යුක්තයි. එයත් අකීකරු ධර්මයක්. පුණජපරම් භික්කවේ කෝදනෝ හෝති කෝද හේතු අபிසංගි අන්න ඊළඟට පැහැදිලි කරනවා. ඒ වගේම තමයි කෝදයෙන් යුක්තයි කෝදය ඇති කරන දේ ඊළඟට රණ්ඩු වලන්න නැත්තම් මේ මේ මේ ගැටෙන්න ගැටෙන සුළු භවෙන් රණ්ඩු වලන සුළු භවෙන් යුක්තයි. එයාගේ ස්වභාවය. අන්න ඒකත් අකීකර භවෙන් යුක්ත ධර්මයක්. දැන් අපට ඒ වගේ චරිත ඕන තරම් දකින්න පුළුවන්. මේ තමයි මේ ස්වභාවය. ඊළඟට මුගලන් සානස් පැහැදිලි කරන පුණජ පරංගාව සොබික කෝදුනෝ හෝති කෝද සාමන්ත වාචා නිච්චරති අන්න ඊළඟ කාරණාව පැහැදිලි කරනවා ක්‍රෝධයෙන් යුක්තයි ඒ වගේම ක්‍රෝධය අවිස්සෙන විදිහට වචන කතා කරනවා සමහර අය කතා කරන්නේ තර තව කෙනෙක්ගේ තරහ අවශ්‍යන විදිහට මෙන්න මේකත් අකීකරු ධර්මයක් කියලා මුගලන් ස්වාමින් වහන්සේ භික්ෂූන්ට අවවාද කරනවා පුනජපරං ආවසෝ බික්කෝ ඔන්න තව කාරණාවක් එනකොට ක්‍රෝධය මුල් කරන් කරුණු තුනක් කිව්වා. පුනජපරං ආවසෝ බික්කෝ චූදිතෝ චෝදකේන චෝදකං පටිප්පරති. යම්කිසි කෙනෙක් වික්ෂුවකට මේ අකීකරුකම මේ කම ඉස්මතු වෙන කාරණාවක් පැහැදිලි කරනවා ඒ තමයි යම්කිසි අඩුපාඩුවක් පෙන්වා දුන්නොත්, ඒ කියන්නේ චෝදනාවක් අඩුපාඩුවකින් පැහැදිලි කරලා දුන්නොත් මෙයාගේ අඩුපාඩුවක් තියෙනවා කියලා මේ අඩුපාඩුව දෙන්න පෙන්වා දෙනකොට අඩුපාඩුව පෙන්වා දුන්න භික්ෂුවටත් දුන්න භික්ෂුවට විරුද්ධ වෙනවා. ඒ කියන්නේ කවුරුවල අඩුපාඩුව පෙන්වනවා නම් එයාට ගැටෙනවා. එයාට විරුද්ධ වෙනවා. මෙන්න මේ කාරණාවත් අකීකරු භවයේ ලක්ෂණයක්. ඊළඟට මෙන්න මේ විදිහට චෝදනා කරන තැනදී ඊළං කාරණාව පැහැදිලි කරනවා තමන්ගේ අඩුපාඩු පෙන්නලා චෝදනා කරන තැනදී ඒ අඩුපාඩු පෙන්න භික්ෂුවට අපහාස කරන්න පටන් ගන්නවා. අන්න ඒ කාරණාවත් අකීකරුකමේ ලක්ෂණය අකීකර බව හම්බ වෙන ධර්මය. ඊළඟ කාරණාව තමයි භික්ෂුවට චෝදනා කරනකොට අඩුපාඩු පෙන්වා දෙනකොට වැරදි පෙන්වා දෙනකොට මොකද කරන්නේ මේ අඩුපාඩු පෙන්වා දෙන කෙනාගේ අඩුපාඩු පෙන්වන්න පටන් ගන්නවා තමන්ගේ අඩුපාඩු පෙන්වා දුන්න කෙනාගේ අඩුපාඩු පෙන්වන්න පටන් ගන්නවා. මෙන්න මේකත් අකීකරුකමේ ලක්ෂණයක්. අකීකරු බව හම්බ වෙන දෙයක් කියලා මුගලන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට තව කාරණාවක් මුගලන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන පුණජ පරංගාවසෝ බිකු චෝදිතෝ චෝදකේන අඤ්ඤේනඤ්ඤම් පටිවිරති බහිද්ධා කතං අපනාමේති ඒ ඔනෝයි කාරණාවත් අපට අද සමාජයේ දක්නට ලැබෙනවා ඒ තමයි තමන්ගේ අඩුපාඩුව පෙන්වා දෙනකොට වෙන කාරණාවකික වහලා දානවා. අදාළති කතාවක් කරන්න පටන් ගන්නවා. කේන්ති ගන්නවා. තරහ ගන්නවා. ඒ කතාව පවත්වන්න බැරි වෙන විදිහට කටයුතු කරනවා. මෙන්න මේකත් මේ අකීකරු බව ඇතිවන ලක්ෂණ තකීකරු භවයේ ලක්ෂණයක් අකීකරු ධර්මයක් හැටියට මුගලන් ස්වාමින් වහන්සේ පෙන්වා දෙනවා ඊළඟට තවත් කාරණාවක් පැහැදිලි කරන පුණජපරං ආවසෝබිකු චූජිතෝ චෝදකේන අපදානෙන් න සම්පායති සම්පාය සම්පායති මුගලසානස් පැහැදිලි කරන මෙන්න මේ විදිහට අකීකරු බව හම්බ වෙන කරුණක් තමයි අඩුපාඩු පෙන්වා දෙනකොට භික්ෂුවගේ අන්නේ අඩුපාඩුව එයා පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඇතයි කියලා පිළිගන්නේ නැහැ. මෙන්න මේකත් අකීකරු භවයේ ලක්ෂණයක් කියලා මුගලන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් බලන්න අපි අහලා තියෙන කතා දන්නවා මුගල අපේ රාවල ස්වාමීන් වහන්සේ කොච්චර කීකරද. එච්චර අවවාද දෙන්න ඉල්ලන්න කැමැත්තක් තියෙනවා. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේට චෝදනා කරනකොට අවස් ධර්ම සංගායනාවේදී කරුණු කිහිපයකින් එතකොට ඒ අවස්ථාවේදී ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එච්චර පිළිගැනීමක් තියෙනවා. තමන්ගේ නව වැරද්දක් නැති වුණත් බලන්න කීකරුක මේ ලක්ෂණ. එතන මෙන්න මේ අකීකරු බව කියනවා තමන්ට වැරද්දක් පෙනුනකොට ඒක පිළිගන්නේ නැති එක. ඊළඟට පෙන්වා දෙනවා මුගලන් ස්වාමීන් වහන්සේ පුනච්ච පරං ආවසෝ බික්කු මක්කී හෝති පලාසි අකීකර බව හම්බෙන් තව කාරණාවක් තමයි ඒ අකීකර කෙනාගේ තියෙනවා ಗುಣ මකන බව මක්ඛී ಗುಣ මකනවා අන් අයගේ ಗುಣ මකනවා ඒ වගේම තමයි එකට එක කරන ගතියක් තියෙනවා අනුන්ගේ ಗುಣ මකනවා එකට එක කරන ගතියක් තියෙනවා මෙන්න මේ විදිහට ස්වභාවයක් ඒ අකීකර භවයේ ලක්ෂණයක් හැටියට තියෙනවා තවත් කාරණාවක් පැහැදිලි කරනවා. ඉසුකී හෝති මච්චරි ඊර්ෂ්‍යාවත් මසුරු බවත් ඊර්ෂ්‍යා මසුරු බව තියෙන කාරණාවත් අකීකර බවක ලක්ෂණයක්. ඊළඟට මුගලන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන මේ අකීකරු ධර්මයක් හැටියට දෝවචච්චතා ධර්ම නැත්නම් අකීකරු භවයේ ධර්මය දෝවචච්චතාව පැනනගෙන ධර්මයන් හැටියට පැහැදිලි කරනවා පුණජපරං ආවසබිකු සටෝ හෝති මායාවි අන්න සටකපට බව, කෛරාටික බව, මායා සහිත බව, නුගුණ පෙන්නන ගතිය. මෙන්න මේ කාරණාවත් අකීකර භවයේ ලක්ෂණයක්. නැත්නම් අකීකර භව ඉස්මතු වෙන කාරණාවක් කියලා මුගලන් ස්වාමීන් වහන්සේ පෙන්නනවා. ඊළඟට මුගලන් ස්වාමීන් වහන්සේ පෙන්නන පුණජපරං ආවෝසෝ බික්කු තද්දෝ හෝති අතිමානී. ඒ තමයි දැඩි. කියන්නේ කරුණු පෙන්නකොට ඒකට නැමෙන්නේ නෑ දැඩි. අධික මාන්නයෙන් යුක්තයි. මෙයත් අකීකර භවයේ ලක්ෂණයක්. ඊළඟට මුගලන් ස්වාමීන් වහන්සේ පෙන්වනවා පුණජ පරංගාවසෝ බෙක්කෝ සන්දිට්ටි පරාමාසි හෝති අධධාන ගාහි දුප්පටි නිසග්ගී අවසාන කාරණාව තමයි තමන් වැරදි දෘෂ්ටියක යොමු වෙලා ඉද්දී ඒ වැරදි දෘෂ්ටිය පෙන්වද්දී ඒක කරුණු කියද්දී ඒක අයින් කරන්නේ කැරකි කැරකීම ඒ වැරදි දෘෂ්ටිය කරාම යොමු වෙනවා මෙන්න මේකත් අකීකර භවයේ ලක්ෂණයක් මෙන්න මේ කාරණා මුගලන් ස්වාමින් වහන්සේ පෙන්නනවා මෙන්න මේක අකේ කරු බවවල ලක්ෂණ කියලා. ඉමේ උච්චතා උච්චන්තාවසෝ දෝචස්ස කරණා ධම්ම. අන්න අකේ කර බව හම්බ වෙන දෝචස්ස අකේ කර බව ඉස්මතු වෙන කාරණා තමයි මෙන්න මේ වගේ දේවල් වලට කියනවා අකේ කර බව ඇති කරන ධර්ම හැටියට. ඊළඟට මුගලන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන නොචේපි ආවසෝ භික්ඛු පවාරේති වදන්තු මං ආයස්මන්තෝ යම් කිසි කෙනෙකුට මෙන්න මේ විදිහට කියනවනම් ආයස්මතුනි මට මේ මෙන්න මෙහෙම අවවාද කරන්නය කියලා ඒ කෙනාට මෙන්න මේ යකීකරුකම ඇති කරන මේ ධර්ම නැත්තම් නැත්නම් එයා ඇත්තටම එයා සුවචයි නම් කීකරුයි නම් කීකර භවෙන් යුක්තයි නම් ඉවසනවා නම් අවවාදර අනුශාසනා ප්‍රදක්ෂිනා කරලා පිළිගන්නවා නම් අන්න ඒ කෙනාට අවවාද කරන්න හිතෙනවා ඒ අර කීකරු ධර්ම වලින් යුක්තයි. කතමා කතමේචාවසෝ සෝවචස කරණා ධම්මා. මොකද්ද මහණනි? සුවච භාවයේ කීකර භව කරන ධර්මයන් මොනවද? ඒකත් පැහැදිලි කරනවා අර විදිහටම භික්ෂුවක මේ ඒ භික්ෂුවට පාපී ඉච්ඡා නැහැ. ඉදාවසෝ බිකුණ පාපී ඉච්ඡා හොතින පාපික පාපිකාණං ඉච්ඡාණං වසංගතෝ පාපී ඉච්ඡාවට යටවත් වෙලා නැහැ. දැන් භික්ෂුවගේ පාපී ඉච්ඡා කියලා කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මේ සිව්පස්සයත් එක ගිජු වෙච්ච ගතිය. මෙන්න මේ කාරණාවලට ඉච්ඡාව අන්නේ පාපී ඉච්ඡාව අනවශ්‍ය ඉච්ඡාව මෙන්න මේක දුරු වෙනවා. අන්නේ ඒක කීකරු බව ඇති කරන කාරණාවක් කියලා මුගලන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට පැහැදිලි කරනවා කීකරු බව ඇති කරන කාරණාවක් මේ තමන් උසස් කරලා අනුන් හෙලා දකින ගතිය නෑ. එකත් කීකරව ඇති කරන කාරණාවක්. ක්‍රෝධයෙන් යුක්ත නැහැ. එකත් කීකරව ඇති කරන කාරණාවක්. බදවයෙන් යුක්ත නැහැ. ඒකත් කීකරව ඇති කරන කාරණාවක්. ක්‍රෝධයෙන් යුක්තව කායිකව ක්‍රියා කරන නැත්නම් ක්‍රෝධය අවුස්සන විදිහ කටයුතු කරන දෙයක් නැහැ. ඒකත් කීකරව ඇති කරන කාරණාවක්. ක්‍රෝධය අවුස්සන වචන කතා කරන ක්‍රියා කරන ගතියක් නැහැ. ඒ වගේම මෙන්න මේ විදිහට මේ කීකරු බව මුගලන් ස්වාමීන් වහන්සේ ඉස්මතු කරලා පෙන්නනවා. ඒ වගේම තමයි චෝදනාවක් කරනකොට යම්කිසි සමන්ට චෝදනාවක් කරනකොට ඒ චෝදනාව පෙන්වන භික්ෂුවකට විරුද්ධ වෙන්නේ නැහැ. චෝදනාව කරන භික්ෂුවට කියන්නේ විරුද්ධව කතා කරන්නේ නැහැ, විරුද්ධ වෙන්නේ නැහැ. ඒක කීකරව ඇති කරන කාරණාව. ඒ වගේම චෝදනා කරනකොට ඒ චෝදනා කරපු භික්ෂුවගේ අඩුපාඩු පෙරලා පෙන්වන්න අඩුපාඩු පෙන්වන්න යොමු වෙන්නේ නැහැ. ඒකත් කීකරවව ඇති කරන කාරණාවක්. ඊළඟට පෙන්වා දෙනවා යම්කිසි අඩුපාඩුවක් පෙන්වා දෙනකොට චෝදනාවක් කරනකොට අන්නේ කාරණාව ඔස්සේ ඒවා යටගහන්න යමු වෙන්නේ වෙන දෙයකින් වහන්න යමු වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහේ කාරණාවත් කීකර බව ඇති කරන කාරණාව. ඊළඟට පෙන්වා දෙනවා තවත් කීකරව ඇති කරන කාරණාවක් තමයි යම්කිසි විදියකින් චෝදනා කරනකොට ඒ චෝදනාව නොපිළිගෙන ඉඳ යන්නේ නැහැ. ඒ කියන්නේ ඒක පිළිගන්නවා. ඒකත් කීකරව ඇති කරන කාරණාව. අනුන්ගේ ಗುಣ මකන්නේ නැහැ. මක්ඛී බව නැහැ. ඒ වගේම එකට එක කරන ගතිය නැහැ. මේකත් කීකරව ඇති කරන කාරණාව. ඒ වගේම ඊර්ෂ්‍යා මසුරු බව නැහැ. ඒකත් කීකරව ඇති කරන කාරණාව. ඒ වගේම තමයි අනුන්ගේ කියන්නේ තම මේ කියන්නේ සටකපට මායා බව කියන්නේ කපටි බව මේ කාරණා නැහැ. නැති ගුණ පෙන්වන්නේ නැහැ. වංචනික නැහැ. මෙන්න මේකත් කීකර බව ඇති කරන කාරණාව. ඒ වගේම තමයි යම් කිසි විදිහකට පුණචපරං ආවසෝ බික්කෝ අත්තද්දෝ හෝති. අතිමානි මේ තද දැඩි බව සහ අතිමානීය කියන කාරණාව නැහැ. ඒ වගේම තමයි යම් කිසි දෘෂ්ටියක් ගත්තට පස්සේ කරුණු පෙන්නද්දී ඒක අයින් කරන්න පුළුවන් ඒකට ග්‍රහණය වෙලා ඉන්නේ නැහැ. කියන්නේ දැන් අද තියෙන කාරණාව එක්කනේ දෘෂ්ටියකට යමු වෙනවා. ඒක ඒක අයින් කරන්න කරුණ කිව්වට නෑ ඒකට ග්‍රහණය වෙලා. ඔය අකීකර බවක් කියනවා. අන්න කීකර භවෙදී ඒකට යට වෙලා ඉන්නේ නැහැ. ඒකට ග්‍රහණය වෙලා ඉන්නේ නැහැ. අන්න ඒක කරුණ පෙද්දද්දී ඒකෙන් අයින් වෙන මේවා කීකරව ඇති කරන ධර්ම කියලා මුගලන් ස්වාමින් වහන්සේ පෙන්වා දෙනවා. ඒගලන මුගලන් ස්වාමීන් පැහැදිලි කරන සත්‍රාවසුව බික්කුණ අතනවත්තානම් ඒවන් අනුමිනිත්තබ්බං අන්න තමාන්ට තමාන්ව අනුමාන කරලා මේක තේරුම් ගන්න කියනවා. ඒ කියන්නේ තමාවම තේරුම් ගන්න කියනවා. තමාගේව තියනවාද කියලා මෙන්න මේ විදිහට තේරුම් ගන්න කියලා කියනවා. ඒ තමයි යෝ ක්වායම් පුද්ගලෝ පාපීච්චී පාපිකාරං ඉච්ඡා වසංගතෝ අයම් මේ පුද්ගලෝ අප්පියෝ අමනාපෝ අහංචකෝ පනස්ස පාපිච්චෝ පාපකාරං ඉච්ඡාරං වසංගතෝ අහම් අහම් පස්සං පරේසං අප්පිය වමනාපෝ අන්න පැහැදිලි කරන මුගලන් ස්වාමීන් වහන්සේ මේ පාපී ඉච්ඡාවෙන් යුක්ත ලාමක ආසාවෙන් යුක්ත වුණොත් යට වෙලා හිටියොත් ඒකට ඒකට මම කැමති නෑ ඒ කියන්නේ ඒක ඇති වෙනවට මම ඇත්තටම කැමති නෑ ඒ වගේම මාතුල ඒක මට ඒක ප්‍රියක් නෑ මෙන්න මේ විදිහට කල්පනා කරන්න කියලා. ඒතකොට මම තුලත් යම් ලාමක ආසාවක් එහෙම ඇති වුණොත්, ඉච්ඡාවක් ඇති වුණොත් අන් අයටත් මාව ප්‍රිය වෙන්නේ නැහැ. අන් අයත් මාව අප්‍රිය කරනවා. අන් අයත් මට අකමැති වෙනවා. මමත් ඒකට අකමැති. ඒ නිසා අන් අයත් මාව ඒක තිබ්බොත් අකමැති කරනවා. මෙන්න මේ විදිහට කල්පනා කරලා ඒකෙන් චිත්තං උප්පාදිතබ්බං ඒකට වසංගයට යන්න තුන පාපකාරං ඉච්ඡානං වසංගතෝති මේ පාපක ඉච්ඡාවට වසංගයට නොයන විදිහට මේ සිතක් උපද්දවා ගන්න කියලා මුගලන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. අනේ විදිහට අර කරුණු සේරම පැහැදිලි කරනවා. ඒ තමයි ක්‍රෝධ බව. ඒ කියන්නේ අන් අයත් ක්‍රෝධයෙන් මම මට ක්‍රෝධය ප්‍රිය නෑ. මම ක්‍රෝධයට කැමති නෑ. එතකොට අන් අය මට ක්‍රෝධ මම ක්‍රෝධවත් නම් අන් අය මට කැමති නෑ. මෙන්න මේක හොඳට තේරුම් අරගෙන ඒ කාරණාව තමන්ව කියන්නේ ඒ කාරණාවම හොඳට ඉස්මතු කරගෙන ඒකම තේරුම් අරගෙන ඒ ක්‍රෝධය දුරු කරන්න කියන වගේම තමා උසස් කරන අනුන් හෙලා දකින ගතිය මෙන්න මේ කාරණාව මේ කාරණා වෙන කෙනෙකු ඉදිරිය නම් කැමතිනේ මම මාතුල තියෙන මම ඒවට අප්‍රියයි ප්‍රියනේ මන් තුල ඒක තිබුණොත් එහෙම අන් අයත් මට කැමති නෑ ඒක නිසා ඒක දුරු කරනවා ඒකට යට වෙන්නේ නෑ කියලා හොඳට හිතට ගන්න හිත උපද්දවා හිතක් උපද්දවා ගන්න එක දැඩි කරගන්න කියනවා ඒ වගේම ක්‍රෝධය බද්ධ වෛරය ඒ වගේම අර ක්‍රෝධය අවිස්සන විදියට කටයුතු කරන එක ක්‍රෝධය අවිස්සන විදියට වචන කතා කරන එක මෙන්න මේ කාරණාවට මම කැමති නෑ. ඒවා මට ප්‍රිය නෑ. ඒවා වැරදි දේවල්. ඉතින් මාතුල ඒවා තිබුණොත් එහෙම අන්න අයත් මට කැමති නෑ. අනේක නිසා ඒ ඇති කරගන්නේ නැතුව ඒ දුරු කරගන්න ඕනේ කියලා හිත දැඩි කරගන්න. හිතට ඒක හිතට ගන්න කියලා. මුගලන් ස්වාමීන් වහන්සේ අන්න තමාටම ඒක අනුමාන කරලා මේ ගලපලා තේරුම් ගන්න කියලා කියනවා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් චෝදනා කරනකොට ඒ කියන්නේ චෝදනා කරනකොට දැන් අපි හිතමු අපි චෝදනා කරනකොට කාට හරි ඒක චෝදනා කරන කෙනා ඒක පිළිගන්නේ නැත්නම් ඒකට විරුද්ධ වෙනවා මම කැමති නෑ ඒකට ඒ වගේම චෝදනා කරන කෙනා චෝදනා කරනකොට ඒක වහන්න කටයුතු කරනවා නැත්නම් චෝදනා කරන කෙනාට අපහාස කරනවා නම් එතකොට ඒකට මම කැමතිත් නෑ ඒ වගේම චෝදනා කරන කෙනාට පෙරලා චෝදනා කරනවා නම් ඒකටත් මම කැමති නෑ ඒ වගේම චෝදනා කරන එක වහන්න වෙන වෙන දේවල් දාලා අඩු කරුණු පෙන්නනවා නම් ඒකටත් මම කැමති නෑ. ඒ වගේම චෝදනා කරන කාරණාව ඇත්තයි නේක පිළිගන්නේ නැත්තම් ඒකටත් මම කැමති නෑ. ඉතින් මමත් මේකට කැමති නැත්නම් මටත් මේක අප්‍රියයි නම් එහෙමනම් අන්නටත් ඒ විදිහමයි. මාතුල ඒ කාරණාව තියෙද්දී මාතුල එවෙන් කරනු තියෙද්දී අන්නයත් මට අප්‍රියයි. අන්නය මා කෙරෙහි අප්‍රියභාවයක් ඇති වෙනවා. මෙන්න මේ කාරණාව තේරුම් අරගෙන ඒ විදිහට යුක්ත නොවන බවට හිතට ගන්න කියනවා. අන්න එහෙම කටයුතු කරන්න කියනවා. එහෙම අනුමාන කරලා. ඊළඟට මොගලන් ස්වාමීන් වහන්සේ ඊළඟ කරුණු ඒ කරුණු හැම එකක්ම පෙන්නනවා. ඒ තමයි ගුණ ගුණ මකන බව ඒ මේ මේ එකට එක කරන ගතිය මේ ගුණ මකන ගතිය මෙන්න මේ කාරණා වෙන කෙනෙක් තුල එකන තියෙනවා නම් ඒක මම මට ප්‍රිය එකක් නෙමෙයි. ඒ එහෙම තියෙන ඒ ඒ වසුරු තියෙන ඒ කියන්නේ ಗುಣ ಗುಣ මකන එකට එක කරන මෙන්න මේ මට ප්‍රිය නෑ. මම ඒවට කැමති නෑ. මාතුල එක තියෙනවා නම් අන්න මට ප්‍රිය නෑ. මට මට කැමති නෑ. මම අප්‍රිය වෙලා යනවා. අන්න ඒක හොඳට තේරුම් අරගෙන ඒක හිතට අරගෙන අන්න ඒකට යට වෙන්නේ කියලා කල්පනා කරන්න කියනවා. වගේම ඊරිසියා මසුරු බව වෙන අයගේ තියෙනවට ඒ කියන්නේ ඒ ඒ කරුණ තිබ්බ මම මට ඒ අය ප්‍රිය නෑ. මම කැමති නෑ මේ පුජ්‍යලයට. ඉතින් මමත් තුලත් ඒක තිබුණොත් අන්න අය මට කැමති වෙන්නේ නෑ කියලා. ඒකට යට නොවී ඉන්න හිතට ගන්න. හොඳට ඒක හිත උපාදව කරගන්න කියලා අන්නේ කාරණාව. ඒ වගේම තමයි ඊර්ෂ්‍යා මසුරු බව ඊළඟට මායා සටකපට මායා බව යම් කිසි කෙනෙකුගේ සටකපට මායා බවද මම ඒකට කැමති නෑ මට ප්‍රිය නෑ. මා තුල ඒක තිබ්බොත් අන්නය මට කැමති වෙන්නේ. ඒ නිසා මම තුල ඒ නැති කරගන්න ඕනේ කියලා හිතක් උපද්දවා ගන්න කියනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් තද වෙන, දැඩි වෙන, අතිමානී නුක්ත නම් මං එයාට කැමති නෑ. මට ප්‍රිය නෑ. මා තුල ඒක තිබ්බොත් අන්නයත් මට ප්‍රිය නෑ. එහෙමනම් මම අනේ කාරණාව මා තුලින් නැති කරගන්න ඕනේ කියලා හිතර ගන්න ඕනේ කියනවා. ඒ වගේම තමයි යම් කිසි දෘෂ්ටියක් දැඩිව ග්‍රහණය කරගත්ත කෙනෙකුගේ කරුණු කියලා පෙන්වලා දෙනකොට එයා ඒක අතහරින්න නැතුව ඒ තුලටම ඉන්නවා නම් මට ප්‍රිය නෑ. මම කැමති නෑ. මම තුලත් ඒ කාරණාව තියෙද්දී මටත් එහෙනම් අන් අය ප්‍රිය වෙන්නේ නැහැ මටත් කැමති වෙන්නේ නැහැ කියලා ඒකට යට නොවේ ඉන්න හිතට ගන්න කියලා මුගලන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. තත්‍රාවස බික්කුණ අත්තනා වත්තානම් එවම් පච්ච වෙක්කිතබ්බක්. ඔන්න ඔය විදිහට ඊළඟට කියනවා මෙන්න මේ විදිහට ඇවත්නි මෙන්න මේ විදිහට තමන්ම තමන් විමසා බලන්න කියනවා. අත්තනාව තමාව තමන් විමසාවත් අතන කිය අනුමාන කරන්න. කියන්නේ අනිත් එක්කෙනා එක්ක ගලපන්න කියලා කිවි. කල්පනා කරලා බලන්න, අනුමාන කරන්න කියලා කලින් කිව්වා. දැන් කියනවා විමසන් ප්‍රත්‍යක්ෂණා කරන්න කියනවා Taman Taman එක්ක. කරුණු දෙකක් එතකොට. එතකොට මේක දැන් ක්‍රමානුකූලව පැහැදිලි කරා අකීකරු බව ඇති කරන කරුණ කීකරු බව ඇති කරන කරුණ අකීකරු බව ඇති කරන කරුණ Taman තුල තියනවාද මේක අනුමාන කරන්නකෝ Tamanට ඒක හොඳ නෑ කියන එක අන්න අය හා සසඳලා බලලා අන්න එකකින් දුරු කරගන්න කල්පනා කරන්න කියලා කිව්වා ඊළඟට පැහැදිලි කරනවා තමා තුලම ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න කියනවා මෙන්න මේ විදිහට කින්නකෝ කෝමි පාපීච්ඡා පාපිකාරං ඉච්ඡානං වසංගතෝති සචයාවසෝ බික්ක පච්චේකමවන එවම් පජානාති පාපිච්ඡා කොම්මි පාපකිච්ඡ ඉච්ඡානං වසංගතෝති තේනාවසෝ බික්කුණා තේසං තේසංගේව පාපකාර අකුසලානං ධම්මාන පහනාය වායමිතබ්බං සචේ වනාවසෝ බික්ක පච්චේකමවන එවං ජානාති න කොමි පාපිච්ඡාන පාපිකා ඉච්ඡාන වසංගතෝති ඒ අවස්ථාවේ පැහැදිලි කරනවා මේ පාපක ඉච්ඡාවන් මා තුළ තියෙනවද ලාමක ආසාව මා තුළ තියෙනවද කියලා මම ඒකට යට වෙලාද කියලා මේ කල්පනා කරලා බලන්න කියන ප්‍රත්‍යවේක්ෂා කරන්න කියන තමන්ටම දැනගන්න. ඉතින් යම් කිසි කෙනෙකුට තියෙනවනම් ආ මට මේක තියෙනවා කියලා. ඔන්න බලන්න මේ මේ වංක වෙන්නේ නැතුව Tamanට අවංක වෙලා මේ Taman තුලින් කල්පනා කරන එක. මට මේක තියෙනවා කියලා හම්බුනොත් අන්න ඒ කෙනා කල්පනා කරන්නට ඕනේ මේ පාපී ඉච්ඡාව නම් මේ අකුසල ධර්මයන් දුරු කරන්න මහන්සි කරන්නට ඕනේ. ඒක කල්පනා කළා දුරු කරන්නට ඕනේ. මෙන්න මේ විදිහට මේ ලාමක ආසාවන් දුරු කරන්නට ඕනේ. ඒකට වීරිය කරන්නට ඕනේ. ඒක නැති කෙනාට ඒ කල්පනා කරනකොට යාට හම්බ වෙනවන්න කොමි පාපිච්චාන පාපකාරං ඉච්ඡානං වසංගතෝති. මාතුලේ පාපී ඉච්ඡාවට අටවෙච්ච ගතිය නැහැ කියලා තේනාවසෝ බික්කුණා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානෝ සික්ඛිතා කුසලේසු ධම්මේසු අන්න දිවා රාත්‍රී මේ ධර්මයේ කුසල ධර්මයන්ගේ හික්මෙන්න කියනවා ප්‍රීති ප්‍රාමෝද්‍ය ඇති කරගෙන අන්න යාට කුසල ධර්මයන් හික්මෙන්න කියනවා ප්‍රීති ප්‍රාමෝද්‍ය ඇති කරගෙන මොකද යාට කීකරු බව ඇති කරන ධර්ම තියෙනවා අනිත් අය නිසා අවවාද කරන අන්න නිවන් මඟ උපද්දවා ගන්න පුළුවන්කම ලැබෙනවා ඒකත් එක ඒ කරුණ තියෙන කෙනාට ඊළඟට ওই විදිහට මේ කාරණාව සියල්ලක්ම ගැන පැහැදිලි කරනවා ඒ තමයි තමන් උසස් කළා අනුන් හෙලා දකින ගතිය තියෙනවද කියලා කල්පනා කරන්න කියනවා තමා තුළින් එහෙම තියෙනවා නම් ඒක දුරු කරන්න කියන නැත්තම් තමා තුළ ප්‍රීති ප්‍රමුදිතභාවයෙන් දිවා රාත්‍රී ධර්මීය කල්පනා කරමින් ධර්මීය හැසිරෙන්න කියනවා. ඒ වගේම ක්‍රෝධයෙන් යුක්ත නම් ඒ වගේම ක්‍රෝධය හේතු කරන බද්ධ වෛරයෙන් යුක්තයි නම් ඒ වගේම ඒ ක්‍රෝධයට අනුව කටයුතු කරනවා නම් පොඩ්ඩක් නැත්තම් අර ක්‍රෝධයේ ඇවිස්සන ගතිය තියෙනවා නම් ඒ වගේම ක්‍රෝධයට උට වචන කියනවා නම් මෙන්න මේ විදිහට තියෙනවා නම් මෙන්න මේ ගතිය දුරු කරගන්න අන්න කල්පනා කරන්නට ඕනේ කල්පනා කරලා ඒක දුරු කරගන්නට ඕනේ වීරිය කළා ඒක නැති කෙනා අන්න ප්‍රීතියෙන් ප්‍රමුචිතභාවයෙන් දිවා රාත්‍රී කුසල ධර්මයන්ගේ ඇලී වාසය කරන්නට ඕනේ. ඊළඟට තවත් තමාව ප්‍රත්‍යවේක්ෂා කරන කරුණෝ පැහැදිලි කරනවා. ඒ තමයි යම් කිසි කෙනෙක් Tamanට චෝදනා කරනකොට අන්නේ චෝදනාව පිළිගන්නේ නැති ගතියක් තියෙනවද? එහෙනම් චෝදනා කරන කෙනා <coughs> චෝදනාවත් එක්ක චෝදක භික්ෂුවට පෙරලා බණිනවා නැත්නම් එයාගේ චෝදන එයාට වෙනම චෝදනා කරනවද නැත්නම් වෙන කරුණකින් ඒක වහනවද නැත්නම් ඒ වෙනන චෝදනාව පිළිගන්නේ නැද්ද මෙන්න මේ කරුණු තමා තුළ තියෙනවද කියලා කල්පනා කරලා බලන්න කියනවා මෙන්න මේ කරුණු තමා තුළ තියෙන බව හම්බුණා නම් ඒ තමා තුළ තියෙන ඒ කාරණා දුරු කරන්න මහන්සි ගන්න කියනවා ඒක දුරු කරලා දුරු කරන්න මහන්සි ගන්න කියනවා. එහෙම නැති කෙනා ප්‍රීති ප්‍රමුජිත භාවයෙන් යුක්තව මේ කුසල ධර්මයන්ගේ ඇරිලා දිවා රාත්‍රී දෙකේ ගත කරන්න කියලා තමාට තමා ප්‍රත්‍යවේක්ෂා කරන ආකාරය පැහැදිලි කරලා පෙන්නනවා මුගලන් ස්වාමීන් වහන්සේ. ඊළඟට ඒ විදිහටම අනික් කරුණු ටිකක් කියනවා තමා තුළ තියෙනවද බලන්න කියන මසුරු බව, ඒ වගේම එකට එක කරන ගතිය, ඒ වගේම ඊර්ෂියාව, ඒ වගේම ගුණමකන ගතිය, මෙන්න මේ කාරණා තියෙනවා නම් ප්‍රහාණය කරන්න මහන්සි ගන්න කියනවා. ඒ වගේම නැති කෙනා ධර්මයේ ප්‍රීති ප්‍රමෝදිත භාවයෙන් වාසය කරන්න කියනවා. ඒ වගේම සටකපට මායා බව තියෙනවද කියලා බලන්න කියනවා. මෙන්න මේ කාරණා තියෙනවනම් ඒක ප්‍රහාණය කරන්න උත්සාහ කරන්න කියනවා. ඒක නැත්තම් එයා ධර්මයෙන් ප්‍රීතියෙන් දිවා රාත්‍රියේ යුක්තව ධර්මයන්ට ඇලී වාසය කරන්න කියනවා. ඒ වගේම දැඩි බව, මානියෙන් යුක්ත, අතිමානියෙන් යුක්ත බව අන්නේ කාරණා තියෙනවනම් ඒක තමන් තුළින් කල්පනා කරලා දුරු කරන්න උත්සාහ කරන්න කියනවා. එහෙම නැත්නම් ප්‍රීති ප්‍රමෝදිත භාවයෙන් යුක්තව ධර්මයෙන් යුක්තව වාසය කරන්න කියලා මුගලන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් තමා තුළ බලන්න කියන කල්පනා කළා මේ දෘෂ්ටි වලට ගිහිල්ලා තමා තුළ මේ දෘෂ්ටි වලට ගිහිල්ලා ඒ දෘෂ්ටි ග්‍රහණය කරගෙන ඒක දුරු කරගන්නේ නැතුව අන්න අය කියද්දි දුරු කරගන්නද කරුණු පෙන්නද්දි ඒකට දුරු වෙන්නේ නැතුව ඒකටම යොමු වෙන ගතිය තියෙනවද බලන්න කියනවා ඒක තියෙනවා නම් ඒක වැරදි කියලා ඒක දුරු කරගන්න මහන්සි ගන්න කියනවා ඒ වගේම ඒක නැති කෙනා ඒක මේ මේ ධර්මයේ ප්‍රීතියෙන් ඇලී වාසය කරන කෙනා දිවා රාත්‍රියේ දෙකෙහිම මෙන්න මේ විදිහට සචේ ආවුසෝ බික්කෝ පච්චවේක මානෝ සබ්බිපීමි පාපකේ අකුසලේ ධම්මේ අප්පහීනේ අත්තනියත් සමනුපස්සති තේනාවසු බික්කුණෝ සබ්බසේව යේවං ඉමේ සම්පාපකන කුසලන ධම්මන පහන යෝචිතබ්බං මෙන්න මේ අකුසල ධර්ම සියල්ලම ප්‍රහාණය කරන්න මහන්සි ගන්න කියනවා. ඒ දේවල් තියෙනවා නම් තමා තුළ ප්‍රතිවීක්ෂා කරද්දී සචේපනාවස බික්ක පච්චේක මානෝ සබ්බේහි පාපක අකුසල ධම පහිනාත්තාන සමනපස්සේ තමා තුළ ප්‍රහාණව දැනගත්තා නම් තේනාවස බික්කනෝ තේනේ ප්‍රීතිපාමොජ්ජේන විහාතබ්බං අන්න දිවා රාත්‍රී දෙකේම ප්‍රීතිපාමොජ්ජයෙන් යුක්ත කුසල ධර්මයක් එක්ක හික්මෙන්න කියලා පැහැදිලි කරලා පෙන්නනවා. ඒක ඊළඟට මෙන්න මේ ආකාරයට ඒකට උදාහරණයකුත් දෙනවා. අපිත් ඔය නිතර අහලා තියෙන උදාහරණයක් තමයි. ඒක උදාහරණයකුත් දෙනවා. සේතාපියාවසෝ ඉත්තිවා ඉත්තිවා පුරුසාවා දහරාවා යුවා මණ්ඩක ජාතකං ආදේශංවා පරියාදානෝ අච්චේනංවා උද උදපත්තේන සකම්මුඛ නිමිත්තම් පච්චවෙක්කමානෝ සචේතත්ත පස්සති හජංවා අංගනංවා තස් තස්සේව රජස්ව අංගනස්ව පහානාය වායමති නොචේතත් පස්සති රාජාංගව අංගනංව තතේව අත්මනෝ හෝති ලාභවතමේ පරිසුද්ධංවතමේ කියලා මෙන්න මේ විදිහට පැහැදිලි කරලා පෙන්නනවා කන්නාඩියක් ඉදිරියට ගිහිල්ලා තරුණයෙක් හරි තරුණියක් හරි පුංචි දරුවෙක් හරි නැත්නම් මේ වතුර පෑවිච්ච තැනකට හරි ගිහිල්ලා තමන්ගේ මූණ බලනකොට ඒ මූණේ රොඩු හරි මොනවා හරි දූවි හරි තියෙනවනම් එයා ඒක පිහලා දානවා. එහෙම නැත්නම් එයා සතුටු වෙනවා. අන්න ඒ වගේ කියනවා මේ අකුසල ධර්මයා මේ වැරදි දේවල් තමාගේ තමාත් එක්ක ප්‍රත්‍යවේක්ෂා කරගන්න කියනවා. ප්‍රත්‍යවේක්ෂා කරලා තමා තුළ ඒවා තියෙනවා නම් ඒවා දුරු කරගන්න කියනවා. නැත්නම් දහම තුළ ප්‍රීතියෙන් ප්‍රමුජිත භාවයෙන් දිවා රාත්‍රී දෙකෙහි හික්මෙන්න කියලා මොගලන් ස්වාමින් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරනවා. භික්ෂූන් වහන්සේලා මේ දේශනාව සතුටින් පිළිගන්නවා. ඉතින් පින්වතුනි අනු අනුමාන සූත්‍රයේ විග්‍රහය එපමණින් අවසන් වෙනවා. ඔබට අද දවසේ තව ගොඩක් වෙලා තියෙන නිසා මේ සූත්‍ර දේශනාවේ කරුණු අහන්න මොන හරි තියෙනවා නම් පොඩි වෙලාවක් දෙන්නම් ඊළඟට අනිත් සූත්‍ර දේශනාවත් සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි, ත්වන් සරණයි. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ අර අනුමාන සූත්‍රයේ අර භික්ෂුන්ගේ අකීකරුකම ගැන විස්තර කරන්නේ ඒ ශ්‍රද්ධාව නැතිකම කියලත් ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් පැහැදිලි කරන්න. තේරුවන් සරණයි. එතන ශ්‍රද්ධානත්තිකම කතා කරේ නෑ නේද? මොකද මෙතන ගොඩක් පිටට පේනු කරුණේ ඔක්කොම කතා කරන්නේ. තව කෙනෙක් පිටට ඉස්මතු වෙන, තව කෙනෙකුට ඉස්මතු වෙන කාරණාවනේ. අවංකව මේ තියෙන ශ්‍රද්ධාව කියන එක නැත්තම් අපි හිතමු මේ තමත් තුළ අවංක ශ්‍රද්ධාව කියන කාරණාව පිටට පේන එකක් නෙමෙයිනේ. අපි කොච්චර බුදුන් වැන්දත් මොනවා කරත් පිටට පේන ගතියක් තියෙන සමහරට යාට ශ්‍රද්ධාව ඇත්ත ශ්‍රද්ධාවක් නැහැ. ඒ අවංකව මේ ශ්‍රද්ධාව කියන එකම කතා කරන්න බෑ. ඒක පිටට පෙන්වන්න පුළුවන් පිටට පිටට ඉස්මතු වෙන කාරණාවක් නෙමෙයි. ඉතින් අර අකීකර බව කියන එක පිටට ඉස්මතු වෙන කාරණාවක් එක්ක කතා කරේ. ඉතින් ඒ නිසා එහෙම කාරණාවක් එතන පැහැදිලි කරගන්න බෑ. මොකද පිට කාරණ පිට ආයත් එක්ක ඒක විග්‍රහ කරගන්න බැරි නිසා. ඉතින් ඒක එතෙන්ද එහෙම යොදන්න බෑ. ඒක බයි අසද්දා මත පාදක වෙලා මේ අනික් කරුණු ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම සද්ධාව එකට පිටට ඉස්මතු වෙන කාරණාවකට පෙන්වන්න බෑ. සද්ධාව නැති බව පෙරවන් සරණ. දේවන් සරණ ස්වාමීන් වහන්සේ පළවෙනි දේශනාවේ වහන්සේ කිව්වේ අර අර මාන්නේ කියන එකයි ඊට ඉස්සෙල්ලා කියපු ගොඩක් දේවල් මාන්නයත් එක්කම සසඳෙනවා නේද කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. ගොඩක් එක පැහැදිලිගෙන මොකද මාන්‍ය කියන එක ඒක වෙනම එතන අදහසක් දෙනවාද මොකද අපේ කර්කම ඔය හැම එකක්ම මාන්‍යත් එක්ක හා සම්බන්ධයිද පොඩක් පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණ එතන මාන්නේ නෙමෙයි අතිමාන විග්‍රහ කරන්නේ දැඩි බවත් අතිමාන එතකොට ඒක ඊට ප්‍රබලයි කොහොමද මාන්නේ එක තමයි ඔක්කොම තියෙන නමුත් මෙතන අතිමානින කියන්නේ. ඔතින් ඒකත් වෙනම එකක් හිට පැහැදිලි කරන්නේ ඒකයි. මාන්නටත් එහා දැන් අපිට සමාජයේ දකින්න එහෙම කට්ටිය ඉන්නවනේ. දැන් සමහරලාට ගැටීම තියෙන ඒ විවිධ දේවල් තිබ්බා සමහර කට්ටිය ඒවා නැතුව තියෙද්දිත් අධික මාන්නේ සමහර කට්ටිය මොකක්වත් කියන්න බැරි කට්ටිය ඉන්නේ. කියන්නේ එහෙම වෙනම කට්ටියක් ඉන්නේ. අන්න ඒක අතිමාන්නේ කියන එක විග්‍රහ කරන්නේ. නිකම් මාන්නේම අතිමාන්නේ. තෙරුවන් සරණයි. එහෙමනම් අදවසේදී මේ වැඩසටහන සම්බන්ධ වුණු සියලුම කල්ලාන විශ්ලේෂණ වෙනුවෙන් වහන්සේට මම පාදනමද নমස්කාර සිදුමින් ප්‍රාර්ථනා කරනවා වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධිකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ කළා වූ උතුම් ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව හේතුවක් වේවා කියලා ස්වාමීන් වහන්සේ දක්වසත් නැහැ වාචිකව. ත්වන් සරණයි අද දවසේදීත් අපි බුදුරන් වහන්සේ වදාළ උතුම් බුද්ධ වචන සාකච්ඡා කිරීම තුළින් රැස් කරගත් සියලු පින් පළමු කොට පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් විත්වා දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු අප නමින් මියගේ සිරු මළගිය ඇත්තන් පින් අනුමෝදන් විත්වා පරලෝ ජීවිත සැපවත් විත්වා විශේෂයෙන් අපවත් යොදාලා අතිපූජනීය කටුකුරු ඥානানন্দ ස්වාමීන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා ඒ වගේම රැස්කර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ලෝක සාසනය සුරැකෙන දහම ඉස්මතු කරන මහ යතිවරුන්ටත් උතුම් ධර්මයෙන් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ සවන් සිසිලස සජීවි සාකච්ඡාවෙම හේවන දලුවත් මහත්මයාටත් මාව මේ සඳහා යොමු කරපු මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාට ඒ වගේම මට නිරන්තරයෙන් උපකාර කරන බස්නාහිර නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ මහත්මයාට ඒ වගේම හිටපු නායක හමුදාපතිතුමා වර්තමාන නායක හමුදාපතිතුමා ඒ වගේම සේනාධිර මහත්මයා තුන් නායක හමුදාවේ සියලු දෙනාටම ඒ වගේම දේශ විදේශ උදව් පදව් කරන සියලු දෙනාට ධර්ම ප්‍රචාර උපකාර කටයුතු කරන සෑමටත් ධර්මයේ ශ්‍රවණය කර ඔබටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි